ධර්මානුශාසනාව අද ධර්මානුශාසනාව පවත්වනු ලබන දේශකයන්න් වහන්සේ ගොතටුව බෝපැත්ත සම්බෝධි විහාරාධිකාරී මාලිගා කන්ද විද්‍යෝදය පිරිවෙනේ ආචාර්ය ශාස්ත්‍රපති පඬිත පූජ්‍යපාද කිහිල්වල නන්ද ස්වාමින්වයන් වහන්සේ සදහවතුනි දැන් අපි පන්සිල් සමාදන් වීමට පෙර নমස්කාරය කියමු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 ආනාපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමීසු මිච්ඡ මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි සාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජ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 සියසෝනං තතෝ කරේති ධර්ම ශ්‍රවණය සඳහා සූදානම්ව සිටින ශ්‍රද්ධා බුද්ධ සම්පන්න වාසනාවන්ත කාරුණික පින්වතුනි ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සොදේශීය සේවය මගින් ප්‍රචාරය වනු ලබන උදෑසන සද්ධර්ම දේශනාවට සවන් දීමටයි මේ පින්වත් සියලු දෙනාගේම සූදානම. ලංකා වාසී සදහවත් බෞද්ධ ජනතාවට පමණක් නෙමෙයි මේ ලෝකයේ පුරා විසිරී පැතිරී සිටින ශ්‍රී ලාංකිකයන් අන්තර්ජාලය ඔස්සේ මේ ස්වදේශීය සේවයට සවන් දෙමින් අද දින මේ උතුම් සද්ධර්ම දේශනාවට සවන් දෙනවා. නිවසක පින්කමක් කරනවා වගේ සීමිත පිරිසකට නෙමෙයි මේ ධර්ම දේශනාවෙන් ප්‍රතිඵල ලබන්න පුළුවන්කම තිබෙන්නේ. රට පුරා විසිරීලා ඉන්න ලෝකේ පුරා විසිරීලා ඉන්න අනන්ත ප්‍රමාණ පිරිසක් මේ උතුම් සද්ධර්ම දේශනාවට සවන් යොමු කරනවා. ඉතින් පින්වතුනි මෙතන් පටන් පුරා හෝරාවක් තරම් කාලයක් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ මායතින් මාත්‍රුකා කළ ගාථා පාඨයට අනුගතව ඔබේ මෙලොව ජීවිතය සපවත් කරගන්නට පරලෝක ජීවිතය සුගතිගාමී කරගන්නට ඉවහල් වෙන විදිහේ වටිනා කියන දහම් කරුණු කීපයක් ඔබට පැහැදිලි කරලා දෙන්නයි මේ සූදානම. මෙතෙන් පටන් ධර්ම දේශනාව හමාරවන තුරුම සිත් තුළ ධර්ම ගෞරවය ඇති කරගෙන මේ ධර්ම දේශනාවට සවන් දෙන්න ඕන. දේශකයාණන් වහන්සේ මේ ධර්මය දේශනා කරන්නේ මටය කියන හැඟීමෙන් සද්ධර්මය ශ්‍රවණය කරන්න ඕන. එතකොටයි මේ ධර්මයේ ප්‍රතිඵලය මේ ධර්මයේ ප්‍රතිලාභය පිහිට තමන්ගේ ජීවිතයට එකතු කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. බණහල ධර්මයේ හිතේ ධාරණය කරගෙන යමෙකු ධර්මයට අනුව පිළිපදිනවද ජීවත් වෙනවද අනේ තැනැත්තාට ධර්මයේ විසින් පිහිටක් රැකවරණයක් ලැබෙන බව භාග්‍යවතුන් වහන්සේම දේශනා කොට තිබෙනවා. මමාත්‍රකා කලී ධම්මපදයේ චිත්ත වර්ගයේ සඳහන් වෙන ඔබ කවුරුත් දන්න මේක පෙර අහලා තියෙන බොහෝම සරල ගාථා පාඨයක් මේ ගාථාවේ අර්ථය ඔබට මම සරලව පැහැදිලි කරන්නම් අන්න ඒ අනුවයි අද මේ ධර්ම දේශනාව මින් ඉදිරියට දේශනා කෙරෙන්නේ. නතං මාතා පිතා කෛරා අඤ්ඤේ වාපිච ඥාතකා. සම්මා පණිහිතං චිත්තං සේයසෝනං තතෝ කරේ. තමන්ගේ අම්මා තාත්තා වේවා වෙනියම් ඥාතියෙක් වේවා තමන්ට කරනවාට වඩා ලොකු උදව්වක්, උපකාරයක්, සහයෝගයක් තමන්ට සලසනවලු පින්වතුනි සම්මා පණිහිතං චිත්තං මනාකොට තමන් විසින් සකස් කරගත්තු තමන්ගේ හිත විසින් එහෙනම් බොහොම පැහැදිලි යමෙකු තමන්ගේ හිත මනාකොට සකස් කරගත්තා නම් මනාව සකස් කරගත්තු හිත නිසා තමන්ට ලැබෙන උපකාරය උදව්ව ආයේ තමන්ගේ අම්මා තාත්තගෙන්වත් ලැබෙන්නේ නැහැ. අම්මා තාත්තට තමන්ගේ දරුවෝ වෙනුවෙන් කරන්න බැරි උපකාරය කුමක්ද පින්වතුනි? ඕනම දෙයක් කරන්න පුළුවන්. දරුවෝ වෙනුවෙන් දෙමව්පියන්ට තමන්ගේ ජීවිතේ උනත් දෙන්න පුළුවන්. හැබැයි අම්මා තාත්තට තමන්ගේ දරුවෝ වෙනුවෙන් උදව් කරන්න, උපකාර කරන්න, සලකන්න පුළුවන් සීමාවක් තියෙනවා. අන්නේ සීමාවෙන් ඔබට දෙමව්පියන්ටවත් අපිට අනුග්‍රහය දක්වන්න පුළුවන් කමක් නැහැ. අපි ජීවත් වෙලා ඉන්නකම් අපේ දෙමව්පියෝ අපිට සලකාවි. එහෙම නැත්නම් අපේ දෙමව්පියෝ ජීවත් වෙලා ඉන්නකම් ඒ අය අපිට සලකාවි. මේ ලෝක වශයෙන් ඕන උදව්වක් උපකාරයක් අපිට අපේ දෙමව්පියන්ගෙන් ලබා ගන්න පුළුවන්. හැබැයි මෙලොවින් එහාට භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව තුළ පරලොවක් පිළිබඳව දේශනා වෙනවා. බෞද්ධ වෙච්ච අපි මෙලොව වගේම පරලොව පිළිබඳවත් විශ්වාස කරනවා. අන්නේ පරලොවින් අපිට උදව්වක් උපකාරයක් ලැබෙන්නේ අපි මනාකොට සකස් කරගත්තු හිතින්ම පමණයි. අම්මා තාත්තටවත් බෑ අපේ පරලෝක ජීවිතයේදී අපිට උපකාර කරන්න. වෙනියම් ඥාතියෙක් පිළිබඳ කවර කතාවක්ද? ඒකයි සඳහන් කළේ. මනා කොට සකස් කරගත්තු සිත අපිට මෙලොවදී විතරක් නෙමේ පරලොවදී උපකාර පිණිස පවතිනවා, පිහිට පිණිස පවතිනවා කියලා. කවුරු හරි කෙනෙක් හරියට තමන්ගේ හිත සකස් කරගත්තා නම් භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා මනාව සෙවිලි කළ වහලෙන් වැස්සට වතුර නිවස තුලට කාන්දු නොවෙන්නාසේ මේ සමාජය තුල මේ ලෝකය තුල අපිට දකින්ට ලැබෙන ඒ වගේමයි අපාවත පවතින මේ කිසිඳු කෙලෙස් මල ධර්මයකට අපේ සිත ආක්‍රමණය කරන්න පුළුවන් කමක් නැහැ. මේ ලෝකේ තියෙන සෑම ක්ලේශයකටම අපි යටත් වෙන්නේ, අහු වෙන්නේ. අපි අපේ හිත මනාකොට සකස් කරගෙන නැති නිසායි පින්වතුනි. හරියට අර නියමාකාරයෙන් සෙවිලි කළ නැති වහලෙන් වහිනකොට වතුර කාන්දු වෙනවා වගේ අපේ හිතේ සිදුරු තියනකොට අන්න අර කෙලෙස් මල ධර්මයන්ට බොහෝම පහසුවෙන් අපේ සිත ආක්‍රමණය කිරීමේ හැකියාව තියෙනවා. අනේකයි කිව්වේ හරියට Tamange හිත සකස් කරගත්තොත් එයින් ලැබෙන උදව්ව උපකාරය ප්‍රමාණ කරන්ට බෑ අසීමාන්තික උදව්වක් උපකාරයක් මනාකොට සකස් කරගත්තු හිත නිසා අපිට ලබා ගන්නට පුළුවන්කම තිබෙනවා. මේ ලැබෙන තියෙන විනාඩි කිහිපය තුල සිත පිළිබඳව කරුණු කියන්ට ප්‍රමාණවත් නැහැ. ඒ වගේම තමයි හිතේ ඇතිවෙන සියලු කෙලෙස් මල ධර්මයන් පිළිබඳව සාකච්ඡා කරන්නත් අපිට මේ කාලය ප්‍රමාණවත් නැහැ. එනිසා පින්වතුනි අපි හිතේ ඇතිවන එකදු හෝ කෙලෙස් මල ධර්මයක් නැවතමතු නොවනසේ යටපත් කරන්නට පුළුවන් වෙන විදිහ අවබෝධයක් ලබා ගන්නට මේ අපිට ලැබිලා තියෙන කාල සීමාව ප්‍රයෝජනයට ගන්න ඕන. ඔබ දන්නවා සිතේ ඇතිවන කෙලෙස් සංඛ්‍යාත්මකව ගත්තොත් අපි බණ පොත්වල කියවලා තියෙනවා කෙලෙස් 1500යි කියලා. මේ නමින්ම පොතකුත් තිබෙනවා රේරුකාණ චන්දවිමල මහානායක හාමුදුරුව බොහොම ලස්සනට මේ කරුණ විග්‍රහ කරලා රචනා කරපු ධර්ම ග්‍රන්ථයක් කෙලස් 1500 කියලා. සමහර කාරණා තිබෙනවා පින්වතුනි මේ දිනදා ජීවිතේ කටයුතු කරන ඔබත් මමත් කෙලස්ත කියලාවත් හඳුනාගත්තේ නැති කාරණා. සමහර දේවල් එදිනෙදා ජීවිතේ කොච්චරවත් අපි තුල පවතිනවා. නමුත් ඒ දේවල් කෙලස්ය කියලාවත් අපි තාම හඳුනාගෙන නැහැ. අපි දන්න ප්‍රමාණයට වැඩිය මේ නොදන්නා වූ කෙලස් අතිමහත් කියන එක හොඳට මතක තියාගන්න ඕන. බණ කියන මා තුල, බණ අහන ඔබ තුල, අපි සියලු දෙනා තුලම ඒකාකාරීව අනිවාර්යනීය අංගයක් හැටියට හිතේ පවතින්න පුළුවන් කෙලෙස් මල ධර්මයක් පිළිබඳව අද අපි සාකච්ඡා කරනවා. ඒක බොහෝම ප්‍රසිද්ධ කාරණයක්, බොහෝම ප්‍රසිද්ධ දෙයක්. ඒක මටත් පොදුයි, ඔබටත් පොදුයි. අද අපි කතා කරනවා තරහ පිළිබඳව. තරහ කියලා කියනවා, කෝපය කියලා කියනවා, කේන්තිය කියලා කියනවා. මම හිතනවා මේ බණහන කිසිම කෙනෙක් කේන්ති නොවන කෙනෙක් වෙන්න බෑ. සමහර විටකදී කෙනෙක් කියන්න පුළුවන් ස්වාමින් වහන්සේ මට නම් කේන්ති යන්නේ නැහැ කියලා. මට කේන්ති යන්නේ නැහැ කියලා කියන්නේ පින්වතුනි කේන්ති යන්නේ නැති නිසා නෙමෙයි කේන්ති ගන්න හේතුවක් නැති නිසා හේතුවක් ඇති වෙච්ච ඕනම වෙලාවක අලියට ගිනි පුපුරු වගේ මේ හිත තුල තැම්පත් වෙලා තියෙන කෝපය කේන්තිය නැවත ඉස්මතු වෙලා එන්න පුළුවන්කම තියෙනවා අනේනම් කිසිම කෙනෙක්ට කියන්න පුළුවන් කමක් නැහැ මා තුල කේන්තිය තරහව නැහැ කියලා. යටපත් වෙලා තියෙන්න පුළුවන්. හැබැයි ඕනම වෙලාවක මේක මතුවලා එන්න පුළුවන්. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු බොහොම වටින සූත්‍ර දේශනාවක් තිබෙනවා ආඝාත පටි විනය සූත්‍රය කියලා. ආඝාත කියලා කියන්නේ කේන්තියට තරහට නමක්. පටි කියලා කියනවා නැවත කියන එක. විනය කියලා කියනවා හික්මවා ගැනීම කියන එක. හිතේ ඇතිවන තරහ කේන්තිය නැවත මතු නොවනසේ හික්මවා ගන්නා පිළිවෙල මෙම සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරනවා. ඕනම දෙයකට හේතුවක් තියෙන්න ඕන. ඒකයි බුදුරජාණන් වහන්සේගේ දේශනාව. උන්වහන්සේ මෙතෙන්දි පැහැදිලි කරනවා මේ කේන්තියට කෝපයට හේතුවක් තියෙන්න ඕන. මේ බණහන පින්නතුන්ගෙන් මම විමසුවොත් පින්වතුනි ඇයි ඔබට කේන්ති යන්නේ කියලා ඔබ විවිධ පිළිතුරු මට ලබා දෙන්න පුළුවන්. ස්වාමින් වහන්සේ මෙන්න මේ හේතුව නිසායි එහෙම නැත්නම් මේ මේ හේතු නිසායි මට කේන්ති යන්නේ මට තරහ යන්නේ කියලා ඔබ කියන්න පුළුවන්. හැබැයි පින්වතුනි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකෙ මිනිස්සුන්ට කේන්ති යන්න තරහ ගන්න බලපාන හේතු දෙකයි තියෙන්නේ. හොඳට හිතලා බලන්න. මේ ලෝකේ කාට හරි කේන්ති යනවනම් තරහ යනවනම් අනිවාර්යයෙන්ම බලපාලා තියෙන මෙන්න මේ හේතු දෙක. මොකක්ද? පළවෙනි හේතුව තමයි තමන් කැමති දේ සිදු නොවීම. මේ ලෝකේ කාට හරි කියෙන් තියනවා නම් අනිවාර්යයෙන්ම එතන තමන් කැමති දේ සිද්ධ වෙලා නැහැ. දෙවෙනි කාරණය තමයි තමන් අකමැති දේ සිදුවීම. කැමති දේ නොවනකොටයි අකමැති දේ වෙනකොටයි තමයි මේ ලෝකේ මිනිස්සුන්ට කේන්ති යන්නේ. ඔබ නිකමට කල්පනා කරලා බලන්න. කේන්ති ගිය වෙලාවට නම් මේක කරන්න බැරි වෙයි. හැබැයි කේන්තිය නිවුණයින් පස්සේ ආපිට කල්පනා කරලා බලන්න මීට ටික වෙලාවකට කලින් මට කේන්ති ගියේ ඇයි කියලා. අනිවාර්යයෙන්ම ඔන්න ඔය හේතු දෙකෙන් එකක් මේ මුල් වෙලා තියෙන්නේ. එක්කෝ එතන ඔබ කැමති දෙයක් සිදු වෙලා නැහැ. එහෙම නැත්නම් එතන සිදු වෙලා තියෙන්නේ ඔබ අකමැති දෙයක්. බලාපොරොත්තු වෙච්ච දේ උනේ නැහැ බලාපොරොත්තු නොවුණු දෙයක් සිද්ධ වෙලා තියෙන්නේ අන්න ඒබඳු වෙලාවට ඔබ හැසිරෙන විදිය හරිම වැදගත් දැන් මම ඔබෙන් විමසුවොත් ඔබ කේන්ති ගියාම මොනවද කරන්නේ කියලා සමහර වෙලාවට ඔබ කේන්ති ගියාම කරන දේවල් ඔබට පිළිවෙලින් මාත් සමග කතා කරන්න එහෙම නැත්නම් මට පිළිතුරු හැටියට දෙන්න පුළුවන්කම තිබෙනවා. හැබැයි අපිට ඒ සඳහා වෙලාව නිසා මමම ඒ සඳහා පිළිවදන් දෙමින් මේ ධර්ම දේශනාව ඉදිරියට සිද්ධ කරගෙන යනවා. ඔබ කේන්ති ගියාම මොනවද කරන්න? ඔබ කෙනෙක්ට බනින්න පුළුවන්. කේන්තිය වඩා බලවත් නම් තව කෙනෙක්ට පහර දෙන්න පුළුවන්. ඒ වගේම තමයි සමහර වෙලාවට gedara තියෙන වටිනා කියන බඩු මුට්ටු එහෙ මෙහෙ විසි කරලා පොළවේ ගහලා කඩලා බිඳලා දාන්න පුළුවන්. කෙනෙක්ට පහර දෙන්න බැරි නම් වටේ පිටේ තියෙන දුරජනිල්ලාදියට පහර දෙන්න පුළුවන්. කාන්තා පාර්ශවයේ පැත්තෙන් අරගෙන බැලුවොත් සමහර වෙලාවට Taman එදිනෙදා gedara දොරේ කරන කියන වැඩ කටයුතු අත්හරින්න පුළුවන්. උයන පිහන කෙනෙක් නම් කේන්ති ගියාම උයන්නේ පිහන්නේ නැතුව ඉන්නවා. එහෙම නැත්නම් ස්වාමියාගේ වේවා බිරිඳගේ වේවා වැඩපල සිදු කර දීම ඔබ අත්හරලා දමනවා. අපි කියන්නේ වර්ජණය කරනවා කියලා. වර්ජණය කරනවා. කාන්තා පාර්ශවයේ කේන්ති ගියාම වැඩියෙන්ම කරන දේ තමයි හැඬීම කියලා කියන්නේ. කේන්තිය දරා ගන්න බැරි වුණාම කාන්තාව වඩනවා. දැන් බලන්න කෙනෙක්ට බනින්න පුළුවන් ගහන්න පුළුවන් බඩු මුට්ටු පොළවේ ගහන්න පුළුවන් ඒ වගේමයි එදිනෙදා කරන වැඩ කටයුතු අත්හැරලා දාලා වර්ජනය කෙරෙන්න පුළුවන් ඒ වගේම තමයි අඬන්න පුළුවන් ඔය එකක්වත් නිසා ඔබේ කේන්තිය සහ මුලින් යටපත් වුණාද කියලා නිකන් හිතලා බලන්න විනාඩි කිහිපයකට පස්සේ කේන්තිය නිමුණයින් පස්සේ ආපස්සට හැරිලා බලලා කල්පනා කරනකොට ඔබට ඇතිවෙන්නේ පසුතැවීමක් නම් අන්න බුදුහාමුදුරුවෝ දේශනා කරනවා ඒ වෙනුවෙන් ඔබ පාවිච්චි කරපු කිසිම ක්‍රියාවක් එහෙම නැත්නම් ඒ වෙනුවෙන් දක්වපු ප්‍රතිචාරයන් එකක්වත් සාර්ථක ප්‍රතිචාර නෙමෙයි කියලා. දීප උත්තර එකක්වත් සාර්ථක උත්තර නෙමෙයි. අපරාධිනි මම ඒ කෙනාට බැන්නේ අපරාධෙනි මම මේ කෙනාට පහර දුන්නේ. අපරාධෙනි මම මේ වටිනා කියන බඩමුට්ටු පොළවේ ගහලා කඩලා බිඳලා දැම්මේ කියලා පසුතැවීමක් ඇති වෙනවා නම් ඔබ ලබලා දීපු ප්‍රතිචාර එකක්වත් සාර්ථකේව නෙමෙයි. අන බුදුහාමුදුරුව දේශනා කරනවා ඔබ විසින් දැනට ක්‍රියාත්මක කරන කිසිම ප්‍රතිචාරයක් සාර්ථක ප්‍රතිචාර නෙමෙයි මේ හිතේ ඇතිවන කේන්තිය තරහව පාලනය කරගන්න. ඒ විසඳුම් සියල්ලක්ම පින්වතුනි తాවකාලික විසඳුම් පැලස්තර විතරයි. බුදුහාමුදුරන්ගේ දේශනාව තුළ తాවකාලික උත්තර කොහෙවත් නැහැ. සෑම ප්‍රශ්නයකටම බුදුහාමුදුරෝ සදාකාලික විසඳුමක් ලබලා දෙන්න වෙනසුණා මහන්සි වුණා. අමාරුයි තමයි. ටිකක් වෙහෙසෙන්න ඕන, මහන්සි වෙන්න ඕන, කැපකිරීමක් කරන්න ඕන. නමුත් සදාකාලික විසඳුමක් හොයාගන්න පුළුවන්කම තියෙනවා. මෙන්න මේ හිතේ ඇතිවන තරහ, කේන්තිය, කෝපය නැවතමතු නොවනසේ යටපත් කිරීම කියන කාරණයටත් බුදුරජාණන් වහන්සේ බොදු ස්ථීර සාර පිළියමක් අපිට දේශනා කරලා තිබෙනවා. අන්නේ කාරණේ ඔබට පැහැදිලි කරලා දෙන්නයි මේ සූදානම. ඕනෑම රෝගයකට ප්‍රතිකාර කිරීමට මත්තෙන් රෝග නිදානය හොයාගන්න ඕන. ඒ වගේම තමයි රෝගියාගේ වටපිටාව පිළිබඳව නිරීක්ෂණය කරන්න ඕන. මෙතනදී මේ තුන් ලෝකේ පහළ වෙච්ච ශ්‍රේෂ්ඨතම වෛද්‍යවරයා වෙජ්ජූපමෝ ජිනවරෝ සද්ධම්මෝ සදූපමෝ තුන් ලෝකේ පහළ වෙච්ච ශ්‍රේෂ්ඨතම වෛද්‍යවරයාණන් වහන්සේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඒ වගේමයි උන්වහන්සේගේ ඖෂධය ශ්‍රී සද්ධර්මය මේ ලෝක සත්වයාට දේශනා කරමින් ලෝක සත්වයාගේ කායික මානසික ලෙඩට විතරක් නෙමෙයි අසනීපයන්ට විතරක් නෙමෙයි පරතරක් නැති කිසිම කෙනෙකුට ප්‍රතිකාරයක් සොයාගන්න බැරි වෙච්ච මෙරි මෙරි ඉපදිපදි යන මේ සාංශාරික රෝගයට මේ භව ගමනටත් උන්වහන්සේ ස්ථීර සාර පිළියමක් සොයලා දුන්නා. ඒ තමයි නිවන කියලා කියන්නේ. නිවන තමයි බුදුහාමුදුරුවෝ මේ සසර ගමන කෙලවර කරන්නට ලබලා දීපු ස්ථීරසාර විසඳුම බවට පත් වුණේ. මෙන්න මෙතනදී බුදුරජාණන් වහන්සේ කාරණා කීපයක් ඔස්සේ ශ්‍රාවකයා මෙහෙවනවා තමන්ගේ හිත තුළ ඇතිවන මේ කේන්තිය තරහව කෝපය නැවතමතු නොවනසේ සහ මුලින්ම යටපත් කිරීම සඳහා අවශ්‍ය කරන පිළියම ඖෂධය සොයා ගැනීම සඳහා. උන්වහන්සේ මුලින්ම දේශනා කරනවා පළමුවෙන්ම කළ යුතු කාරණය තමයි තමන් පිළිබඳව අවබෝධය ඇති කරගන්න ඕන. මම කවුද කියන එක ඉස්සෙල්ලා දැනගන්න ඕන. උන්වහන්සේ අර දේශනා කරන චරිත විග්‍රහයේදී රාග චරිත, ద్వේෂ චරිත, මෝහ චරිත ආදී වශයෙන් පුද්ගලයා චරිත ලක්ෂණ අනුව කොටස් වලට බෙදනවනේ. යම් කිසි කෙනෙක් ද්වේෂ චරිතයක් නම් තමයි ඉක්මනින් නොහු කෝපවන්නේ. ඉක්මනින්ම කෝපවන්නේ ද්වේෂ චරිතයක් නම්. ඒ වගේම තමයි බුදුහාමුදුරෝ දේශනා කරන ප්‍රධාන අකුසල මූලයන් අතරත් මේ ද්වේෂය කියන කාරණේ හරිම බලවත්. ඒකට හේතුව තමයි කෙටි කාලයක් තුල ඇති වෙලා කෙටි කාලයක් තුල පැවතිලා කෙටි කාලයක් තුලම එහි ප්‍රතිඵලත් අත්දකින්ට මේ द्वේෂය කියන කාරණයට පුළුවන්කම තිබෙනවා. ලෝභය අරගත්තොත් ඒක දීර්ඝ කාලයක් තිස්සේ පැවතීමෙන් තමයි අවසාන ප්‍රතිඵලය කරා ළඟා වෙන්නේ. හැබැයි තරහ කේන්තිය කියන එක එහෙම නෙමෙයි. ඊටාමත්ම සුළු වේලාවක් තුළ හිත තුළ ඇති වෙලා බොහොම භයානක ප්‍රතිඵලත් කළ දෙන්න පුළුවන්කම තිබෙනවා. අනේ නිසා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා තමන් ද්වේෂ චරිතයක් නම් තමන් ද්වේෂ චරිතයක් කියන එක ඉස්සෙල්ලා වටහා ගන්න ඕන. මොකක්ද මේ කිව්වේ? මම කේන්ති යන කෙනෙක් කියන එක තමන් දැනුවත් වෙන්න ඕන. මට නම් කේන්ති යනවා කියලා සමහරු කියන්නේ. අන්න ඒක අවබෝධ කරගෙන ඉන්න ඕන. ඒ වගේම තමයි බුදුහාමුදුරෝ දේශනා කරනවා කාට හරි කේන්ති යනවනම් ඒක තමන්ගේ අඩුපාඩුවක් කියනවා ගත් තමන් දැනගනින්න ඕන. මට කේන්ති යනවනම් පින්වතුනි ඒක මගේ අඩුපාඩුවක්. සමහරව අපි එක්කත් ඇවිල්ලා කියනවානේ ස්වාමින් වහන්සේ මේ රටේ ලෝකේ මිනිස්සු කරන දේවල් දැක්කයින් පස්සේ මට හරියට කේන්ති යනවා කියලා. අන්න රටේ ලෝකේ මිනිස්සු කරන දේවල් දැක්කම Tamanට කේන්ති යනවා නම් හොඳට මතක තියාගන්න ඕන ඒක Tamanගේ අඩුපාඩුවක්. මේ යසට ඉන්න මාව කේන්ති ගස්සන්නේ මේ මිනිස්සු තමයි කියලා සමහරු කියනවා. අන්න යසට ඉන්න මාව කේන්ති ගස්සන්නේ සමාජ මිනිස්සුනාට කේන්ති ගන්නෙ මම නම් ඒක මගේ අඩුපාඩුවක් මගේ දුර්වලතාවයක් මම අර ආරම්භයේදීම සඳහන් කළානි වහන හරියට හෙවිල්ලලා නැත්තම් තමයි සමාජයේ තියෙන ඕනම දෙයක් Tamange හිත තුළට ඇතුළු වීමේ හැකියාව අවස්ථාව පවතින්නේ. මම මගේ හිත හරියට සකස් කරගෙන තියෙනවා නම් රටේ ලෝකෙ මිනිස්සු මොනවා කළත් මට කේන්ති යන්න විදියක් නැහැ. මට පුළුවන්කම තේන්න ඕන මාව පාලනය කරගන්න. තවත් සමහරු කියන කතාවක් තමයි ඉවසලා ඉවසලා බැරිම තැන තමයි ස්වාමීන් වහන්සේ මම මේ මිනිස්යාට පාරක් ගැහුවේ කියලා. ආම් බලන්න. ඉවසන්න ඕනම තැනදී ඒ තැනත් ඉවසලා නැහෙනි. ඉවසලා ඉවසලා ඉවසලා බැරිම තැන එතන තමයි ඉවසිය යුතු හොඳම තැන කියලා පොත්පත්වල සඳහන් වෙන්නේ. ඉවසලා ඉවසලා බැරි වෙච්ච තැනදී තමයි ඉවසන්න ඕනේ. ඉවසන කෙනාගෙන් තව කෙනෙක්ට මොනම විදියකින්වත් කායිකව හෝ වාචිකව ප්‍රහාරයක් එල්ල වෙන්න විදියක් නැහැ. එහෙම සිද්ධ වෙනවා නම් අනිවාර්යයෙන්ම යා ඉවසලා නැහැ. අන්න බුදුහාමුදුරුවෝ දේශනා කළේ ඒකයි කාට හරි කේන්ති යනවනම් ඒක තමන්ගේ අඩුපාඩුවක්. සමාජය නිසාවත් වෙනයම් කෙනෙක් නිසාවත් තමන්ට කේන්ති යනවා කියලා කාටවත් කියන්න බෑ. මම හරියට මගේ හිත හදාගෙන තිබුණා නම් මොනම හේතුවක් නිසාවත් මට කේන්තියන්ට විදියක් නෑ. ඒ වගේම තමයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා Taman තේරුම් ගන්න ඕන මම කේන්ති ගත්තොත් ඒකේ අලාභය මටමයි කියන එක. මම කේන්ති ගත්තා කියලා මා අවට සිටින මගේ නිවස වේවා මගේ කාර්යාලය වේවා එහෙම නැත්නම් මගේ අසල්වැසියන්ට වේවා සිද්ධ වෙන පාඩුවක් නෑ. මම කේන්ති ගත්තා මේකේ අලාභය හානිය පාඩුව සිද්ධ වෙන්නේ මටමයි. ඔය වෛද්‍යවරු පවා නිරන්තරයෙන්ම උපදෙස් දෙනවනේ. ක්‍රෝධ කිරීම, ඒ වගේමයි අධික තරහ කියන දේවල් හෘදයාබාධ වැනි බරපතල රෝගයන්ට හේතු වෙනවා කියලා. හෘදයාබාධ වැනි බරපතල රෝග වලින් පෙළෙන අයට උපදෙස් දෙනවනේ. වැඩි කේන්ති ගන්න එපා පුළුවන් තරම් භාවනා කරන්න හිත සංසුන්ව තියාගන්න කියලා. නිකමට හිතලා බලන්න පින්වතුනි. කේන්ති ගිය මිනිස්සෙගේ බාහිර රූපකාය මොනතරම් විරූපී වෙනවද කියලා. මුළු ශරීරයම රත් පැහැ ගැන්වෙනවා. මස් පිඬු වෙවුලන්න පටන් ගන්නවා. තොල්පට වෙවුලන්න පටන් ගන්නවා. දත් මිටි හැපෙන්න පටන් ගන්නවා. ඒ වගේමයි දාඩිය දාන්න පටන් ගන්නවා. ඇස් දෙක රතු වෙනවා. ශරීරය වෙවුලනවා. මොනතරම් විපර්යාසයක් මේ බාහිර රූපකාය තුලින් ප්‍රදර්ශනය වෙනවද කියලා. බාහිර රූපකාය තුලින් මෙබඳු විපර්යාසයක් පෙන්වුම් කරන්න නම් මේ ශරීර අභ්‍යන්තරයේහි මොනතරම් වේගවත් ක්‍රියාවලියක් සිද්ධ වෙන්න ඕනද මේ රුධිර ධාතුව ඊ타ත්ම වේගවත්ව මේ ශරීරේ පුරා ගමන් කරන්න ඕන මේ ශරීරේ පවතින සියුම් නාලයන්ට දරා ගන්න බැරි විදියට මේ රුධිරය වේගවත්ව ගමන් කරොත් බැරි වෙලා හරි හෘද වස්තුවට ඒ ඔස්සේ හානියක් සිද්ධ වුණොත් අපි කියනවා හෘද ආබාධයක් වළඳුනා කියලා. ඒ නිසාම මරණයටපත් වෙන්නත් පුළුවන්. ඒ නිසා හොඳට මතක තියාගන්න කේන්ති ගැනීම කියන එක මගේ ශරීර සෞඛ්‍යයට හොඳ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා කේන්ති ගැනීම කියන එකෙන් අලාභය හානිය පාඩුව සිද්ධ වෙන්නේ Taman තමයි. යකඩ බැඳෙන මලකඩ යකඩම කාලා දානවා වගේ තමා තුළ ඇතිවන කේන්තිය තරහව නිසා තමන්මයි නිරන්තරයෙන් හානියටපත් වෙන්නේ විශේෂයෙන්ම සඳහන් කරපු විදිහේ ලෙඩ දුක් අසනීප තමන් තුළ ඇති වෙන්න හේතුවක් බවටපත් වෙනවා නිතර කේන්ති ගැනීම අපි අර කතාවටත් කියන්නේ සමහරු ඉන්නවා හොස්ස ළඟින් නැස්ස යන්න බෑ කියලා එහෙම මිනිස්සුත් ඉන්නවා එහෙමයි නිරන්තරයෙන් අසනීප වලින් පෙළෙනවා ඒ වගේම තමයි ශරීරයේ තියෙන පුංචි පුංචි අසනීපයන් උත්සන්න වෙන්නේ හේතුවක් බවට පත් වෙනවා. ඉතින් අද දවසේ පටන්වත් මේ බණ ටික ඇහුවයින් පස්සෙවත් Tamanගේ ජීවිතය තුළ යම් කිසි කෙනෙක් පුරුද්දක් හැටියට කේන්ති ගන්නවා නම් තරහ ගන්නවා නම් ඒ වගේම තමයි මේ පුංචි දෙයකට කෑකෝ ගහනවා නම් ඒ දේවල් පාලනය කර ගන්න ඕන. ඒකටයි බණ අහනවා කියලා කියන්නේ. අනික් කාරණේ තමයි යම්කිසි සිදුවීමක් අපේ හිතමු වැරැද්දක් අතපසු වීමක් කියලා සිදු වුණයින් පස්සේ කෑ ගහන එකෙන් එහෙම නැත්නම් කේන්ති ගන්න එකෙන් කිසිම පළක් නැහැ. කේන්ති ගත්තා කියලා අපි කෑ ගැහුවා කියලා බැන්න බෙදුවා කියලා ඒ වැරද්ද නැවත නිවැරදි වෙන්නේ නැහැ. එහෙනම් මම කේන්ති ගැනීමෙන් ක්‍රෝධ කිරීමෙන් ඇති පළක් නැහැ කියන එක තේරුම් ගන්න ඕන. ඔන්න පළවෙනි එක තමන්ගේ පැත්තෙන් කල්පනා කරලා තමන් පිළිබඳ හොඳ අවබෝධයෙන් කටයුතු කරන්න ඕන. අමතක කරන්න එපා කාට හරි කේන්ති යනවා නම් ඒක තමන්ගේ අඩුපාඩුවක් කියන වග. දෙවැනි කාරණේ තමයි සමාජය පැත්තෙන් කල්පනා කරලා තමන්ට කේන්ති යන්න තියෙන අවකාශය අඩු කරගන්න ඕන. සමාජය කියලා කියපුවාම පින්වතුනි ඔබ ආශ්‍රය නිශ්‍රය කරන ඔබ අවතින්න පිරිසයි. ඒ අය පිළිබඳව ඔබට අවබෝධයක් කල්තියා හඳුනා ගැනීමක් සිද්ධ කරන්න පුළුවන් නම් ඔබට කේන්තියන්න තියෙන අවකාශය අවම කරගන්න පුළුවන්කම තිබෙනවා. මෙහිම කියනකොට සමහර විට ඔබ හිතන්න පුළුවන් ස්වාමින් වහන්සේ වටපිටාව ඉන්න මිනිස්සු කොහොමද ඉතින් අඳුනගන්නේ? මිනිස්සයා කියන සත්වයානේ මතු පිටින් බලලා මොන විදියකින්වත් තේරුම් ගන්න බැරි සත්වයා තිරිසන් ලෝකෙ දිහා බැලුවම තිරිසන් සත්වයෝ විවිධාකාරයි රූපකායෙන් චර්යාවන්ගෙන් විවිධ විෂමතා පෙන්눔 කරනවා හඳුනා ගැනීමට පහසුයි හැබැයි මේ මිනිස්සයා කියන සත්වයා බැලූ බැල්මට එක හා සමානයි අඳුර ගන්න කාලයක් යනවා කොහොමද අපි අඳුනගන්නේ දවසක් දා භාග්‍යවතුන් වහන්සේ වැඩ හිටපු සවැත්නුවර ජේතවනාරාමේ තාපු කොසල් රජුව ස්වාමින් වහන්සේලා වර්ග කරනවා. අපි කියන්නේ වෙන් කරනවා කියලා. මේ ස්වාමින් වහන්සේත් හොඳයි මේ ස්වාමින් වහන්සේත් හොඳයි කියලා වෙන් කරනවා. බුදුරජාණන් වහන්සේ රජතුමාගෙන් විමසනවා රජතුමනි ඔබතුමා මොකද මේ ස්වාමින් වහන්සේලා වර්ග කරන්නේ තෝරන්නේ ඒ ස්වාමීනි අහවල් දවසේ මගේ මාලිගාවේ දානි තියෙනවා. අන්නේ දානිට ආරාධනා කරන්න මම මේ සිල්වතුන් තෝරනවා. එතෙන්දී බුදුරජාණන් වහන්සේ විමසනවා රජතුමනි කොහොමද ඔබ සිල්වතුන් කියලා මේ අයව කල්පියා තීරණය කළේ? කවර කාරණයකින්ද සිල්වතුන් කියලා හඳුනාගත්තේ? අනේ බලන්න ස්වාමීනි බිමට බර වූ නිතින් බොහොම සංවරව ඊ타මත්ම ප්‍රියමනාප ඉරියව් වලින් සැරිසරන මේ අය සිල්වතුන් නෙමෙයිද? රජතුමනි මෙතනදී ඔබ නිවැරදි. හැබැයි ඔබේ මේ මිනුම් දණ්ඩ සමාජ හැමතැනකටම හරියන්නේ නැහැ. සිල්වත් කෙනා කවුද, ගුණවත් කෙනා කවුද කියලා බාහිර හැසිරීමෙන් එහෙම නැත්නම් ඇඳුමින් පළඳුමින් එයාගේ චර්යාවෙන් අපිට තීරණය කරන්න බෑ. බන කියන මටත් එහෙම තීරණය කරන්න ගිහිලා වැරදිච්ච තැන් තියෙනවා. පින්වතුනි බණ අහන ඔබටත් බාහිර රූපකායෙන් මිනිසු පිළිබඳව තීන්දුව తీරන නිගමන දෙන්න කියලා වැරදිච්ච තැන් එමට ඇති. අනනිසා බුදුහාමුදුරෝ දේශනා කළ සංවාසේනකෝ මහරජ ශීලං වේදිතබ්බං රජතුමනි ආශ්‍රය කිරීමෙන්ම පමණයි කෙනෙක්ගේ ගුණවත් බව හඳුනා ගන්න පුළුවන්කම තිබෙන්නේ. ආශ්‍රය කිරීමෙන් විතරයි. මතු පිටින් බලලා එයාගේ කතාවෙන් හැසිරීමෙන් එයා යහපත්ද අයහපත්ද එයාගේ ඇඳුමින් පළඳුමින් එහෙම නැත්නම් වත්පුණු සත්කම් වලින් උගත්කම් වලින් අද වර්තමාන සමාජ මිනිස්සු බෙදඬ වෙන්කරන සමහරු පෙළඹිලා ඉන්නවා ඒක සාර්ථක මිනුම් දණ්ඩක් නෙමෙයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ වගේමයි බුදුරජාණන් වහන්සේ මෙතෙන්දි දේශනා කරනවා සමාජින්න විවිධ පුද්ගල කොට්ටාස පහක් පිළිබඳව අන්නේ සමාජ කොට්ටාස පහ පිළිබඳව අපිට වරක් දෙවරක් සමහර වෙලාවට රැවටෙන්නක් සිද්ධ වෙවි ඒත් කමක් නෑ තුන්වෙනි වතාවේ නොරවටී ඉන්න ඒ අපිට උපකාර වේවි කාලයක් ගත වේවි කියන එකයි මම මේ කිව්වේ එහෙම හරි කමක් නෑ මෙන්න මේ සමාජ කොට්ටාස පහ පිළිබඳව ඔබට පුළුවන් නම් කිසියම් වූ పూర్ව නිගමනයකින් යුක්තව කටයුතු කරන්න ඒක මතුවට ඔබේ හිතේ කේන්ති ඇතිවන අවස්ථාව යටපත් කරගන්නට ඒ වගේමයි ඒ අවකාශය නැති කරගන්න හේතුවක් බවට පත් වෙනවා. බුදුහාමුදුරෝ දේශනා කරන සමාජ ජීවත් වෙන එක කොටසක් තමයි අපරිසුද්ධ කාය සමාචාරෝ පරිසුද්ධ වචී සමාචාරෝ. පින්වතුනි සමහරව ඉන්නවා ක්‍රියාපිළිවෙත බොහොම අපිරිසිදුයි. කයින් කරන අකුසල් සියල්ල සිද්ධ කරනවා. ප්‍රාණඝාත කරනවා, හොරකම් කරනවා, වැරදි කාම සේවනයේ යෙදෙනවා. හැබැයි පරිසුද්ධ වචී සමාචාරෝ. එයින් අදහස් කළේ මෙයා පිරිසිදු වචන කතා කරනවා කියන එක නෙමෙයි. ඇත්ත කතා කරන්න විදියක් නැහැ හොරකම් කරන කෙනා. ඒ වගේමයි ප්‍රාණඝාත කරන කෙනා. ඒ වගේමයි වැරදි කාම සේවනයේ යෙදෙන කෙනා සත්‍යවාදී වෙන්න බෑනේ. මෙතන පරිසුද්ධ වචී සමාචාරෝ කියලා කිව්වේ මෙයාට පුළුවන් ලස්සනට කතා කරන්න. සමාජ ඉස්සරහට ඇවිල්ලා කිසිම වැරද්දක් නොකරපු කෙනෙක් හා සමානව මිහිරිහඬින් ලස්සනට සමාජයට කතා කරන්න පුළුවන්කම තියෙනවා. වික්ෂු වික්ෂුණී උපාසක උපාසිකා කියන සිව් පිරිස තුළම මෙහෙම අය ඉන්න පුළුවන් කියලයි බුදුහාමුදුරෝ දේශනා කළේ. කල්තියා හඳුනා ගන්න ඕනේ. මේ අවුරුදු 2000 ගානකට කලින් අර බ්‍රාහ්මණ සම්ප්‍රදාය තුලත් සඳහන් වෙනවනේ මේහා සමානම කියමනක් මුඛපත්ම දලාකාරං වාචා චන්දන සීතලං මදුතිෂ්ඨති ජීවහාග්‍රේ වර්ධේතු හලාහල සමහරුන්ගේ මූණ නෙළුම් මලක් වගේ හරිම ප්‍රේමනාපයි වාචා චන්දන සීතලං වචන හරියට සඳුන් වගේ සීතලයි මදුතිෂ්ඨති ජීවහාග්‍රේ දිවගින් වැටෙන්නේ මේ පැණිද කියලා හිතනවා කතා කරනකොට. හැබැයි හෘදයේතු හලාහලක් හදවතේ තියෙන හලාහල විෂ. අන්න ඒක තේරුම් ගන්න පුළුවන්කම තියෙන්න ඕන. පළවෙනි කොටස එහෙනම් මතක තියාගන්න. ක්‍රියාපිළිවෙත බොහොම නරකයි. ලස්සනට කතා කරන්න පුළුවන් මිනිස්සු මේ සමාජෙ ඉන්නවා. අන්න ඔබ දැනුවත් වෙලා ඉන්න ඕන මෙහා මේ හැඩට කතා කළාට අනිවාර්යයෙන්ම මෙයාගේ ක්‍රියාපිළිවෙත එච්චර හොඳ නැහැ. ඒ නිසා මම මෙයා අතේ දුරින් ආශ්‍රය කරන්න ඕන. අන්න එහෙම නොකළොත් වෙන්නේ මතු දවසක යත් එක්ක ප්‍රශ්න ඇති කරගෙන ඔබට කේන්ති ගන්න සිද්ධ වෙනවා. දෙවනි කොටාසියෝකේ අනිත් පැත්ත. පරිසුද්ධ කාය සමාචාරෝ අපරිසුද්ධ වචී සමාචාරෝ. දෙවනි කෙනාගේ ක්‍රියාපිළිවෙත බොහොම හොඳයි. කියපු ගමන් අනුන්ට උදව් කරනවා, උපකාර කරනවා. තමන්ට කරන්න පුළුවන් සෑම දෙයක්ම අනිත් අය වෙනුවෙන් සිද්ධ කරනවා. දුකේදී දුක් වෙනවා සැපේදී සතුට වෙනවා කරන්න පුළුවන් සෑම උපකාරයක්ම අන් අය වෙනුවෙන් සිද්ධ කරනවා හැබැයි මෙයාගේ තියෙනවා දුර්වලතාවයක් මොකක්ද අපරිසුද්ධ වචී සමාචාරෝ මෙයාගේ වචනය හොඳ නැහැ අපි කියන්නේ කට හොඳ නැහැ කියලා අන්න ඒ කෙනා දෙවනි කෙනා ක්‍රියාපිළිවෙත බොහොම හොඳයි වැඩ හොඳයි හැබැයි කට හොඳ නැහැ මෙහෙම මිනිස්සුත් සමාජෙ ඉන්නවා අපි සමහර වෙලාවට කියන්නේ එයාගෙන් උදව්වක් ගන්න බයයි. එයත් එක්ක මේ මේ විදිහේ ගනුදෙනු කරන්න බයයි. මොකද මෙයාගේ කට හොඳ නැහැ කියලා. අන්න එහෙම කෙනෙක් එක්ක අපිට රහස් කතා කරන්න බෑ. සමහරව ඉන්නවා ගනු විතරයි දෙනු නැහැ. එහෙම කෙනෙක් එක්ක ගනුදෙනු කරන්න බෑ. හරියට වගකීමක් පැවරුවම කරන්න බැරි කෙනෙක්ට වගකීමක් පවරනවා කියලා කියන්නේ මතුවට මට ප්‍රශ්නයක් ඇති කරගෙන කේන්ති ගන්න සිද්ධ වෙනවා. අන්න නිසා එහෙම අය හඳුනා ගන්න ඕන. දෙවෙනි කෙනා තමයි හොඳ වැඩ කරන හැබැයි කට හොඳ නැති කෙනා. වැඩ බොහොම හොඳයි කට හොඳ නැහැ. බලන්න ඒ පුංචි අඩුපාඩුවත් හදාගත්තනම් එයා සමාජයට මොනතරම් වටින සමාජ ගෞරවයට පාත්‍ර වෙන කෙනෙක්ද කියලා ඔබට නිකමට හිතාගන්න පුළුවන්ද කියලා බලන්න. අර පුංචි අඩුපාඩුව හදාගත්තනම් වචනේ සංවර කරගත්තනම් අන්න එබඳු අඩුපාඩුකම් අපි තුල තියෙනවනම් සමහරව ඉන්න ජීවිතේ එක පැත්තක් බොහෝම හොඳයි හැබැයි එක පැත්තක් නරකටම නරකයි. අන්න ඒ නිසා එබඳු පැති යම් කර්මකට හෝ පාලනය කරගන්නවා නම් ඔබ සමාජයට වටින සත්පුරුෂ චරිතයක් හැටියට අපිට අගය යන්න කතා කරන්න පුළුවන්කම තියෙනවා. තුන්වෙනි කෙනා තමයි පින්වතුනි ඉඳලා හිතලා හොඳ දේ කරන ඉඳලා හිතලා හොඳ දේ කියන අය. මෙහෙම අයගෙන් අපිට අකණ්ඩව යහපත් දේ බලාපොරොත්තු වෙන්න බෑ. හොඳම දේ කියයි හොඳම දේ කරයි හැම වෙලෙම කියලා බලාපොරොත්තු වෙන්න බෑ. අපි බලාපොරොත්තු නොවන වෙලාවට මේ අය හොඳ දේ කියනවා හොඳ දේ කරනවා හිතුවේ නැති වෙලාවට ඉදිරිපත් වෙලා උදව් කරනවා එහෙම අයත් සමාජෙ ඉන්නවා ඒ තුන්වෙනි කොටාසය හතරවෙනි කොටාසය තමයි කවදාවත්ම හොඳ දේ කියන්නෙත් නැති හොඳ දේ කරන්නෙත් නැති අය අපි කියන්නේ පව්කාරයෝ කියලා කට ඇරියොත් අනුන්ට අයහපතක් වන දේමයි කතා කරන්නේ ක්‍රියාවත් ඒ වගේ කොයි වෙලාවෙත් Tamange හිත මෙහෙවන්නේ තව කෙනෙක්ට කොහොමද මම කරදරයක් කරන්නේ එහෙම නැත්නම් අර අපේ භාෂාවෙන් කියනෝ නම් කොහොමද තව කෙනෙක්ට වලක් කපන්නේ කියලා කල්පනා කරන මිනිස්සු තව කෙනෙක් අමාරුවේ දාන්නේ කොහොමද කියලා තව කෙනෙක්ට කොහොමද ප්‍රශ්නයක් ඇති කරන්නේ කියලා නිරන්තරයෙන් හිතන මිනිස්සු මේ සමාජේ ඉන්නවා ඒ අයගේ විනෝදාංශයත් ඒකමයි තව කෙනෙක්ට කොහොම හරි ප්‍රශ්නයක් ඇති කරලා ඒ අය ඈතින් ඉඳගෙන ඒව දිහා බලලා සන්තෝෂයටපත් වෙනවා. ඉතින් එහෙම මනුස්ස කොටාසෙකුත් මේ සමාජයේ අන්න එහෙම අය ගැනත් අවධානයෙන් ඉන්න කිව්වා. පස්වෙනි කොටාසය තමයි හැමදාම හොඳම දේ කියන හොඳම දේ කරන අය. එහෙම අයට අපි කියනවා සිල්වතුන් කියනවා. සත්පුරුෂෝ කියලා කියනවා. වචනේනොත් හැම වෙලාවෙම හොඳ දේමයි කියන්නේ යහපත් දේමයි ප්‍රකාශ කරන්නේ. ඒ වගේමයි ක්‍රියාවෙනුත් ඒ අය යහපතමයි කරන්නේ. ඒ අයට තමයි කිව්වේ සත්පුරුෂයෝ කියලා. ඔන්න සමාජෙ ඉන්න කොටස් පහ. පළවෙනි කෙනාගේ වැඩ හොඳ නෑ හැබැයි හඬ බොහොම හොඳයි. දෙවෙනි කෙනාගේ වැඩ හොඳයි හැබැයි කට හොඳ නෑ. තුන්වෙනි කෙනා ඉඳලා හිටලා හොඳ දේ කියන හොඳ දේ කරන කෙනා. හතරවෙනි කෙනා කවදාවත්ම හොඳක් නොකරන හොඳක් නොකියන කෙනා. පස්වෙනි කෙනා නිරන්තරයෙන්ම හොඳ දේ කරන හොඳ දේ කියන කෙනා. පින්වතුනි ඔය කොට්ටාස පහටම පොදු වෙච්ච ලක්ෂණය බුදුහාමුදුරුවෝ දේශනා කළා. ඒ තමයි නිന്ദා ලැබීම කියලා කියන්නේ. ඔය කොටස් පහටම නිന്ദා කරනවා. පළවෙනි කෙනාට නිന്ദා කරනවා අපෝයෝ ලස්සනට කතා කළාට ওই මිනිස්යාගේ වැඩ ගන්න දෙයක් නෑ කියලා. දෙවනි කොටාසට නිന്ദා කරනවා ඔය පණ දීගෙන වගේ උදව් උපකාර කළාට ওই මිනිස්යාගේ කට හොඳ නෑ කියලා. තුන්වෙනි කොටාසිට දොස් කියනවා මෙයා මේ ඉඳලා හිටලා හොඳ දේ කරනවා කලාතුරකින් මේ පින්කම් කරලා හොඳ දේවල් කරලා යලට මහට පින්කම් කරලා මෙයා මේ නිවන් දකින්න හදනවා කියලා එහෙම මිනිස්සුන්ට දොස් කියනවා. හතරවෙනි කොටාසෙට කොහොමවත් දොස් කියනවා. මොකද කවදාවත් හොඳක් නොකියන හොඳක් නොකරන කෙනානේ. පස්වෙනි කෙනාටත් දොස් කියනවා. වැඩියෙන්ම දොස් කියන්නේ සමහර වෙලාවට සිල්වතුන්ට ගුණවතුන්ට දුවෝ කියලා හිතන වෙලාවල් තියෙනවා. බලන්න මේ තුන් ලෝකේ පහළ වෙච්ච ශ්‍රේෂ්ඨතම මනුෂ්‍ය රත්නයේ භාග්‍යවතුන් වහන්සේ. උන්වහන්සේට මිනිසු කොච්චර අපහාස කළාද? උන්වහන්සේට මිනිසු කොච්චර කරදර හිරියර කළාද? ඒ කාටවත් වරදක් ඒ වගේමයි හිංසාවක් කරපු නිසාද? නෑ. බලන්න බුදුරජාණන් වහන්සේට තරම් නිന്ദා පහස මේ ලෝකෙ කිසිම මිනිසෙක්ට වෙන්න සිද්ධ වෙන්නේ නෑ. දුනුආයන් යොදලා මරන්න හැදුවා. නිජකුළු පව්වට නැගලා ගල් පෙරළුවා. ඒ වගේමයි අර බඩේ කොලාතු මිටියක් බැඳගෙන ඇවිල්ලා පිරිස මැද්දේ අපහාස කළා. පන්සලට වඳින්න ආපු උපාසකම්ම කෙනෙක් මරලා මල් ගොඩක හංගලා මිනිමරුවා කියලා චෝදනා කළා. ඉතින් ආනන්ද හාමුදුරුව විමසනවා ස්වාමීනි, ඇයි ඔබ වහන්සේ මේවට උත්තර දෙන්නේ නැත්තේ? ඇයි ඔබ වහන්සේ මේවා කළේ නැහැ කියලා කියන්නේ නැත්තේ? අනතෙන්දි බුදුහාමුදුරුව සඳහන් කරනවා ආනන්ද නත්ති ලෝකේ අනින්දිතෝ නින්දා නොලබන කෙනෙක් නෑ මේ ලෝකේ පහළ වෙච්ච ඕනම කෙනෙක්ට බුදුවරුත් ඇතුළුව නින්දා ලැබීම කියන කාරණය පොදුයි කියන වගේ බුදුහාමුදුරෝ දේශනා කළා. උඩුසුලඟට දැමූ දූවිල්ල අනුන් කරා යන්නේ නෑ ආනන්ද ඒක තමන් කරාමයි එන්නේ. අන්න නිසා අවබෝධ කරගන්නට කාලයේ විසින් ප්‍රශ්න විසඳාවේ කලබල වෙන්න එපා කියලායි බුදුහාමුදුරෝ දේශනා කළේ. ඉතින් පින්වතුනි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා හිතට කේන්තියක් ආවම කාරණා පහක් අපි තුල ක්‍රියාත්මක වෙන්න ඕන. පළවෙනි එක තමයි ඉවසීම. ඉවසන්න පුරුදු වෙන්න ඕන. ඉවසනවා කියලා කියන්නේ බොහොම වටින ගුණාංගයක්. Taman වැරද්දක් කළා වේවා නොකළ වේවා ඉවසීමේ අවස්ථාවට මුහුණ දෙන්න පුළුවන් නම් ඔබ අනිවාර්යයෙන්ම එතනදී ජයග්‍රහණය කරනවා. දෙවැනි එක තමයි කරුණාව. අනිත් කෙනාගේ ප්‍රශ්නයේ ගැටලුව යම් තරමකට හෝ අවබෝධ කරගෙන ඊට විසඳුමක් ලබා දෙන්න ඔබට පුළුවන් නම් ඔබේ හිතට කේන්තියක් වෙන අවකාශය ඔබ සමනය කරගත්තා පාලනය කරගත්තා වෙනවා. තුන්වෙනි එක තමයි මධ්‍යස්ත බව. හැම වෙලෙම මදහත්ව හිතන්න ඕන. සමහරු ප්‍රශ්නෙනකොට හිතනවා අනේ මටමමයි වෙන්නේ අපිටමයි වෙන්නේ මෙච්චර හොඳට ඉන්න මටම නෙමේ හැම දෙයක්ම ප්‍රශ්න තමන්ගේ කරගන්න හදනවා. එහෙම එපා. එතකොට දැනෙන දුක වේදනාව වැඩි. හැම වෙලෙම හිතන්න ඕන මේවා පොදු දේවල්. බුදුපසේ බුදු මහරහතුන් වහන්සේලාටත් නිന്ദා අපහස විඳින්න වුණා නම්, දැනුම් අහන්න වුණා නම් මට මෙහෙම වෙන එක සාමාන්‍යයි කියලා හිතලා කේන්තිය තරහව දුක පාලනය කරගන්න ඕන. හතරවෙනි එක තමයි අසති ආමනසිකාරෝ. ප්‍රශ්නයක් ඇති වෙච්ච වෙලාවට Tamange අරමුණ වෙනස් කරගන්න ඕන. ඒ ගැනම හිත හිත ඒමත් එම ජීවත් වෙන්න ගියොත් දැනෙන වේදනාව දුක වැඩි වෙනවා. වේදනාව දුක වැඩි වෙනකොට ඒ ඔස්සේ හටගන්නා වූ කේන්තියක් වැඩි වෙනවා. හදවතට ඇතිවන බලපෑම වැඩි වෙන්න පටන් ගන්නවා. හැම වෙලාවකම කල්පනා කරන්න ඕන තමන්ට යම් කිසි කෙනෙක් එරෙහිව එනවා නම් විරුද්ධ වෙනවා නම් චෝදනා කරනවා නම් අනිවාර්යෙන්ම තමන්ගේ නිවස වේවා, ස්වාමියා වේවා, බිරිඳ වේවා, තමන්ට බලිනවා නම්, දොස් කියනවා නම් හැකි සෑම වෙලාවකම ඒ අරමුණෙන් තමන් මිදෙන්න උත්සාහ ගන්න ඕන. සමහර වෙලාවට පොතක් පතක් කියවන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔබට පුළුවන්කම තිබෙනවා මහාන ගොතන වැඩක් කරන්න, උයන පියන වැඩක් කරන්න. ඒ වගේම තමයි එලිපාලියකට බහින්න පුළුවන් වෙලාවක නම් ඔය වට්ටි පිටියේ තියෙන ගහකට කොළකට සාත්තු කරන්න. හැබැයි අර කියන ඒවා අහගෙන ඉඳලා ඒවට හදවතින් උත්තර දෙදී නෙමෙයි ගුවන් විදුලියේ දා බණට හාමුදුරුවෝ කිව්වනේ ඔයාලට මොනවත් කියන්න එපා කියලා. නැත්නම් ධනින් තමුන්නාසට මං කියන ඒවා කියලා එහෙම හිත හිත කිව්වොත් වැඩක් නැහැ. ඒ මොකද එතකොට මං හදවතට ඒක ඇතුළු කරගෙන ඉවරයි. මගේ හිත මම රැකගන්න නම් පිරිසිදු කරගන්න නම් ඒව මගේ හිත අහලකටවත් ගන්න හොඳ මගේ අරමුණ වෙනස් කරලා ඒ කියන දේවල් ගැන කිසිම තැකීමක් නැතුව මම මගේ කාර්යයක නියැලෙන්න ඕන. නැත්තම් Tamanට එරෙහි වෙන කෙනාගේ හොඳ ගුණයක් සිහියට නගා ගන්න ඕන. අනේ මේ මගේ ස්වාමි පුරුෂයා අද ටිකක් කේන්ති ගිහිල්ලා මට මේ බැන්නට මට කන්න අඳින්න දෙන මනුස්සයා නේද? මගේ ආරක්ෂාවට ඉන්න කෙනා නේද? මේ මගේ ස්වාමියා නේද කියලා හිතලා එයාගේ හොඳ ගුණයක් හිතට මවා ගන්න ඕන. ඇති කර ගන්න ඕන. එයාව සතුටු කරන්න නෙමෙයි තමන්ගේ හිතට කේන්තියක් ඇවිල්ලා තමන්ට අගතියක් වෙන එකෙන් තමන්ව වළක්වා ගන්න. එහෙම නැත්නම් එයත් එක්ක ගැටෙන්න පැටලෙන්න ගියොතින් වෙන්නේ මතු භවෙත් එයත් එක්ක එකතු වෙලා මේ ප්‍රශ්න નિරවුල් කරගන්නට තවත් දිගින් දිගට මේ සංසාරයත් එක්ක එකතු වෙන්න සිද්ධ වෙනවා. ඔහු කරන දේවල් ඔහු ගෙනිච්චාවේ මම කරන දේවල් මට ඉතුරු වේවි කියන හැඟීමෙන් හැම වෙලාවකම කටයුතු කරන්න වග බලා ගන්න ඕන. ඔය මොකකින්වත් බැරි නම් පස්වෙනි එක බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මේක කර්මයට පවරන්න. මේක මම සසරේ කරපු කර්මයක්. අනිවාර්යයෙන්ම කර්ම කියන දේවල් පින්වතුනි ගෙවලමයි අවසන් කරන්න ඕන. සසරේ මම කාට හරි බැනලාති, චෝදනා කරලාති, පහර දීලාති. එනිසා තමයි මටත් මේ බැනුම් අහන්න වෙලා තියෙන්නේ, ගුටි කන්න වෙලා තියෙන්නේ, චෝදනා විඳින්න සිද්ධ වෙලා තියෙන්නේ. කමක් නෑ. මම කරපු කර්මය මං ගෙවලාම අවසන් කරනවා කියලා සතුටු වෙන්න ඕන. බෞද්ධයා කියලා කියන්නේ කර්ම ගෙවෙන්න ගෙවෙන්න සතුටු වෙන කෙනෙක්. කර්මයක් ගෙවුනයින් පස්සේ බෞද්ධයා සතුටු වෙනවා. සසරේ මං කාට හෝ කරපු කුමක් හෝ කර්මයක් ඔන්න මම විපාක හැටියට වින්දා ගෙවලා අවසන් කළා කියලා එයා සන්තෝෂයටපත් වෙනවා. ඉතින් අපිට ලැබිච්ච කාල වේලාව අනුව තවත් දීර්ඝව විස්තර දක්වන්න පුළුවන් කමක් නැහැ. අද අපි කතා කළේ හිතේ ඇතිවන කේන්තිය තරහ සහ මුලින්ම යටපත් කරගන්න පිළිවෙල. ඉතින් අද බණ අහලා හිත මේක සහ මුලින්ම යටපත් කරන්න බෑ. ඔබට පුළුවන්කම තිබෙනවා මේක ටිකෙන් ටික පුරුද්දක් ඇටියට එදිනෙදා තමන්ගේ ජීවිතයේ පවත්වගෙන යාම තුලින් සමහර විට මේ ජීවිතයේ අවසාන කාලය වන විට හිතට තරහවක් කේන්තියක් නැවත මතුවලා නොයනසේ යටපත් කරගන්නට ඔබට අද මේ අහපු බණ ටික හේතුවක් බවට පත් වෙනවා ඇති ප්‍රායෝගිකව ජීවිතය තුළ පිළිපැදීම තුළින් මේ ධර්මයේ ප්‍රතිඵල අත්පත් කරගන්නට සියලු දෙනාම අදිෂ්ඨාන කරගන්නට සියලු දෙනාටම මෙතෙක් වේලාවක් ශ්‍රවණය කළ මේ උතුම් සද්ධර්ම දේශනාවේ ආනිසංස බලයෙන් මෙලොව ජීවිත සපවත් කරගෙන පරලෝක ජීවිත සුවපත් කරගෙන කෙලවර උතුම් වූ නිවන් පිණසම හේතු වාසනා වේවායි සාදු කියලා ප්‍රාර්ථනා කරමු ආකාශත්තා චුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාශට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා සාදු සාදු සාදු සදහවතුනි ඔබ සවන් දුන් එම ධර්මානුශාසනාව පැවැත්වූ දේශකයන්න් වහන්සේ ගොතටුව බෝපැත්ත සම්බෝධි විහාරාධිකාරී මාලිකාකන්ද විද්‍යෝදය පිරිවෙනේ ආචාර්ය ශාස්ත්‍රපති පඬිත පූජ්‍යපාද කෙහෙල්වල නන්ද ස්වාමින්වයන් වහන්සේ